මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. දිගස්නුගේ සීලය සමාදන් වෙන নমස්කාරය කියන්නේ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 द्वितीयाम्पि सङ्घं शरणं गच्छामि ततियम्पि बुद्धं शरणं गच्छामि ततियम्पि धम्मं शरणं गच्छामि ततियम्पि सङ्घं शरणं गच्छामि සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි අරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි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 නත්ථි මෝහ සමං ජාලං නත්ථි තණ්හා සමානදී ශ්‍රද්ධාවන්ත පින්නතුනි සද්ධර්ම ශ්‍රවණය ඊටාම දුර්ලභ දෙයක් හැටියටයි ධර්මයේ දැක්වෙන්නේ ඒක දුර්ලභ හැටියට සැලකෙන්නේ සද්ධර්මය දේශනා කරන බුදුවරයෙක් ලෝකේ පහළ වීම දුර්ලභ නිසා පමණක්ම නොවේ පූර්ණ අවධානය යොමු කරලා ධර්මයට සමන් දෙන්න ශක්තිය ඇති ඒකට ඒ පමණට නැඹුරු ඇති අය ලෝකයේ දුර්ලභ නිසායි සත්වයන්ගේ යම් යම් සාංශාරික දුර්වලතා ධර්ම ශ්‍රවණයට බාධා පමුණුවනා ඒ දුර්වලතාවන්ට යට වුණාම ධර්ම දේශනාවක ශබ්දයේ කණේ ගැටුණත් ඒ ධර්මය හිතට කනට ඇතුල් වෙන්නේ නැහැ. දැන් අද මේ මාත්‍රිකා කළ ගාථාවට නිදාන කතාව හැටියට දැක්වෙන කථාන්තරයේත් මේකට අදාළ සිද්ධියක් කියවෙනවා. එක දවසක් දා උපාසකවරු පස් දෙනෙක් ජේතවනාරාමයට ආවා බණ අහන්න. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ වැඳලා එකක් පස්සක ඉඳගත්තා. බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කළා. මේ ධර්ම දේශනාව පවත්වාගෙන යන අතරේ මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් තද නින්දට වැටුණා. දෙවෙන්න ඉඳගෙන ඇඟිල්ලකින් බිම හාරනවා. තුන්වෙන්න ළඟ තියෙන ගහක් කොළවමින් ඉඳගෙන ඉන්නවා. හතරවෙන්න අහස දිහා බලාගෙන ඉන්නවා. බණ ඇහිම වෙනුවට. පස්වෙනි කෙනා විතරක් හොඳට ඕනකමකින් බණ අහනවා. මේක මේ විදිහට යන අතරේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට පවන් සලමින් ඉඳලා මේක දැකලා අහනවා භාග්‍යතුන් වහන්සේ මේ තරම් භාග්‍යතුන් වහන්සේ කදිමට ධර්ම දේශනා කරන අතරේ මෙන්න මේ මේ විදිහට මේ අය සිටිනවා මොකක්ද ඒකට හේතුව කියලා අහුවාම බුදු පියාණන් වහන්සේ අහනවා ආනන්ද මේ අය දන්නවද කවුද කියලා නෑ කියලා කිව්වහම ඊළඟට බුදු පියාණන් වහන්සේ ඒ අයගේ සංසාර කුරුද්ද මේ විදිහට දක්වනවා මේ නින්දට වැටිලා ඉන්න කෙනා 500ක් ಜಾති සර්පයෝනිය ඉපදිලා තියෙන නාගයෙක් හැටියට එහෙම නැත්නම් සර්පයෙක් හැටියට 500ක් ಜಾති ඉපදිලා තියෙනවා. ඒ පුරුද්දටයි මේ නින්දට වැටිලා ඉන්නේ. දරණ වැඩේ ඔළුව ගහගෙන ඉන්නා වගේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ආනෝ භාග්‍යතුන් වහන්සේ මේ 500ක් ಜಾති කියලා කිව්වේ එක දිගටමද කඩින් කඩද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආනන්ද මේ සත්වයින් විටින් විට මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, තිරිසන් ලෝක ආදී ඉපදින වාර ගණන බුදු කෙනෙකුටවත් කියන්න බෑ. මෙතන මේ ප්‍රකාශ කළේ එක දිගට නොකඩවා 500ක් ಜಾති උපන්. ඒ සංසාර පුරුද්දටයි මේ නින්දට වැටිලා ඉන්නේ කියලා. ඒ වගේම අනිත් අය ගැනත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ බිම හාරහාර ඉන්න කෙනා 500ක් ಜಾති ගැඩවිලි උත්පත්තිය ලැබුවා. ගැඩවිල්ලෙක් හැටියට. මේ ගහක් කොලවන්න යෙදිලා ඉන්න කෙනා 500ක් ಜಾති වඳුරෙකු වඳුරු ආත්මය ලැබලා තිබෙනවා. අහස දිහා බලාගෙන ඉන්න කෙනා 500ක් ಜಾති නැකත්කරුවෙක් වෙලා උත්පත්තිය ලැබලා තිබෙනවා. මේ හොඳට ධර්මය අහන කෙනා 500ක් ಜಾති ත්‍රිවේදය හදාර බ්‍රාහ්මණයෙක් හැටියට ඉපදිලා තිබෙනවා. ඒ පුරුද්ද අනුවයි මේ ධර්මය හොඳට අහන්නේ කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ආයෙත් අහනවා භාග්‍යතුන් වහන්සේ මේ තරම් භාග්‍යතුන් වහන්සේ ඊ타මත්ම මధుරාන්දමින් ධර්මය දේශනා කරනවා. එහෙම තියෙද්දිත් මේ අය මොකද මේ මේ විදියට ධර්මයට කන් දෙන්නේ නැත්තේ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ ආනන්ද හිතනවාද මේ ධර්මය මధుරේ කියලා නිතර හැමදෙනාම ප්‍රිය දෙයක් කියලා. ඇයි නැද්ද මේක ප්‍රිය නැද්ද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අසුවාම කියනවා. භාග්‍යතුන් වහන්සේ මේ සංසාර සත්‍යයට බුද්ධ ධම්ම සංඝ කියන පද තුන පවා අහන්න ලැබෙන්නේ කල්ප කෝටි ගණනකින්. ඊට වැඩි කාලයක් මේ අය නොයෙකුත් විදිහේ තිරස්චාන කතා කියලා කියන්නේ වැදගැම්මකට නැති කතාන්තරවල යෙදෙමින් ඒ වගේම සුරා සැල්වල නාට්‍ය ශාලාවල විනෝද වෙමින් ඒ විදිහටයි ගත කරලා තියෙන්නේ. ඒ පුරුද්දයි බහුලව තිබෙන්නේ. ඒක නිසා ඔය ආනන්ද ඒ හිතුවට මේ මේවා බොහොම ප්‍රියමනාප දෙයක් කියලා මේ ධර්ම ශ්‍රවණයට බොහෝ දෙනා බොහෝ දෙනා එක ප්‍රියමනාප දෙයක් නොවේ කියන එකයි බුදු පියාණන් වහන්සේ එතන පෙන්눔 කළේ. මොකද මේ ඊළඟට ප්‍රකාශ කළා දීර්ඝ කාලයක් සත්වයා යසිත්වල බලපවත්වන ක්ලේශ මොනවද කියන එක මේ රාගය කියලා කියන ඒ ගින්න ලෝකයේ අනිත් හැම ගින්නක්ම පරද්දන විදිහේ ගින්නකින් දැවෙමින් ඒ වගේම ද්වේෂය කියලා කියන ග්‍රහණයක් දැඩි අල්ලා ගැනීමක් තුල ග්‍රහණයක් තුල පීඩාව විඳිමින් මෝහය කියලා කියන දැලක පටලැවිලා තණ්හාව කියලා කියන ඒ ගංගාවත් එක්ක ගලාගෙන යන තණ්හා ගංගාවක්. අනේ විදිය තත්වයක් මේ සංසාරේ තියෙන්නේ කියන එක ප්‍රකාශ කරමිනුයි අපි අර මාතෘකා කළ ගාථාව බුදු පියාණන් වහන්සේ වදාළේ නත්ති රාග සමෝවග්ගී නත්ති දෝෂ සමෝගහෝ නත්ති මෝහ සමංජාලං නත්ති තණ්හා සමානදි මෙතන අර රාගය හා සමාන ගින්නක් නැත කියලා කිව්වේ මේ ඇතුළතින්ම හටගෙන සත්වයින් දවන අනිත් ගින්න වල වලටත් වඩා බරපතල ගින්නක් හැටියටයි මේ රාග ගින්න බුදු පියාණන් වහන්සේ එතන පෙන්눔 කරන්නේ. ඊළඟට ද්වේෂය හා සමාන ග්‍රහණයක් අල්ලා ගැනීමක් නැත කියලා කියන්නේ ඔය පිඹුරන්, කිඹුලන්, යක්ෂ රාක්ෂසයින් එහෙම අල්ලා ගන්නකොට එක සත්වයා එක සැරේට අල්ලා ගන්න. නමුත් ද්වේෂය කියන ඒ අල්ලා ගැනීමට විශාල ප්‍රමාණයක් වුණත් අල්ලා ගන්න පුළුවන් ඒ ද්වේෂයට අහු වෙනවා. ඊළඟට මෝහය බේරෙන්න බැරි තරම් පුදුම විදියේ ව්‍යාකූල දැලක් තමයි මෝහය කියන එක. තණ්හාව කියන එක ගංගාවක් ඒ සමාන ගංගාවක් නැහැ කියලා කිව්වේ නැති තණ්හා සමා ඒ කියන්නේ රාගය හා සමාන ගින්නක් නැත, ද්වේෂය හා සමාන ග්‍රහණයක් නැත, මෝහය හා සමාන දැලක් නැත, තණ්හාව හා සමාන ගඟක් නැත කියන එකයි මේ ගාථාවේ තේරුම. එතකොට මේ අනිත් ගංගාවල් නම් විටින් විට වියලිලා යනවා නමුත් මේ තණ්හා ගඳ නොකඩවාම හැම කල්හිම ගලනවා. අන්න ඒ විදිහේ සංසාර තත්ත්වයෝකයි කියලා බුදු පියාණන් වහන්සේ ගාථාවෙන් දේශනා කොට වදාලා. ඒකට මේ කතාව කෙටි කතාවක් සිද්ධිය. නමුත් මේක තුලින් අපි බලමු මේකෙන් ගත හැකි දේවල් ප්‍රධාන වශයෙන්ම අපට පේනවා දැන් මේ අර සද්ධර්ම ශ්‍රවණය අපි මේ හිතන්නේ ඒක ධර්මය කියන එක දැන් බුදු පියාණන් වහන්සේ විශේෂයෙන්ම දැන් මෙතන මේ සත්වයින්ගේ සිත්වල ස්වභාවය අනුවයි ඒ දේවල් වලට යොමු වෙන්නේ කියන එකයි මෙතන මේ පෙන්눔 කළේ. ඒ බුදු පියාණන් වහන්සේට එහෙම ප්‍රකාශ කරන්න විශේෂ ශක්තියක් තිබුණා. ඒකට ඒ කියනවා ආසයානුසය ඥානය කියලා. බුදු පියාණන් වහන්සේට තිබුණා අනිත් ශ්‍රාවකින්ට නැති විදිහේ මහා පුදුම ඥාන හයක් තිබුණා. එයින් එකක් තමයි ආසයානුසය ඥානය. ඒ සත්වයින්ගේ චරිතයන් පිළිබඳව අතීත తත්වය හොඳට හිතට වැටහෙනවා. විශේෂයෙන්ම ඒ ආසය අනුසය ඥාණයට අදාළ දේවල් හැටියට දැක්වෙනවා. සත්වයන්ගේ චරිතයයි ඊළඟට චරිතය අධිමුක්තිය සහ භව්‍යාභව්‍යතාව. චරිතය කියලා කියන්නේ සත්වයන් සංසාරයේ කරන ලද කුසල අකුසල කර්ම. අධිමුක්තිය කියලා කියන්නේ සත්වයන්ගේ සාංශාරික නැඹුරුව විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ ජීවිතය තුළ කුසල් හෝ අකුසල් පැත්තට සිතය දෙන ප්‍රමාණය බුදු පියාණන් වහන්සේට පේනවා නැඹුරුව වශයෙන්. නම්රතාව අධිමුක්තිය කියලා කියන්නේ ඒකයි ඊළඟට භබ්බා බබ්බ කියලා වචනය යොදෙනවා භව්‍ය අභව්‍යතාව කියලා කියන්නේ මේ ජීවිතයේදී ආර්ය තත්වයක් මාර්ගඵලයක් හිම ලබන්න පුළුවන්ද බැරිද කියන එකත් බුදු පියාණන් වහන්සේට පෙන්නවා දැන් මේ කාලේ වුණත් කෙනෙකුගේ යම්කිසි ආරක්ෂාවක් තනතුරක් සඳහා සුදුසුකම් සෙවීමේදී ওই කාරණාමයි බොහෝ විට ඉදිරියට ගන්නේ. කෙනාගේ චරිතය හැසිරීම කොහොමද කියලා. ඊළඟට නම්රතාව නැඹුරුව නැම්ම කොයි පැත්තටද කියලා ඊළඟට හැකියාවන් භබ්බා භබ්බතාව කියලා කියන්නේ හැකියාවන් ඒ විදිහට බුදු පියාණන් වහන්සේට අන්න පුද්ගලයෙකු පිළිබඳ සම්පූර්ණ ලිපි ගොනුව බුදු පියාණන් වහන්සේට එක මොහොතක් හිත යොදනකොට වැටහෙනවා ඒක අනුව තමයි මේ බුදු පියාණන් වහන්සේට මේ පුද්ගලයන් පස් දෙනාගේ චරිත ස්වභාවය වැටහුනේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් මොකද බුදුහාමුදුරුව මේ ධර්මය නවත්වන්නේ නැතුව අර කට්ටිය අර විදියට ඉඳෙද්දි දිගටම දේශනා කළේ කියලා අපිට හිතන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේ එක්කෙනෙකුට හෝ වැඩක් වෙනවා නම් ඒ තැනත්තා අරමුණු කරගෙනයි දේශනා කරන්නේ. ඉතින් ඒ වගේ අර පස්වෙනි කෙනා හරියට ධර්මය ඇසුවා. ඒ වගේම එපමණක් නෙවෙයි ඒ කතාවේ සඳහන් වෙනවා බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විග්‍රහය කළාට පස්සේ ඒකත් අහලා අර හොඳට බණ ඇසු පස්වෙන්න සෝවාන් තත්ත්වේ පවා ලැබුවා කියලා. ඒක තුලින් බුදු පියාණන් වහන්සේ දුන්න විග්‍රහය තුලින් සංසාරයේ භයානකත්වය වටහා ගන්න ඇති. කොයි හැටි හෝ හේවා ඒ Tamanට අර මුල් හතර දෙනාට අර Tamanගේ සාංශාරික පුරුද්ද ධර්ම ශ්‍රවණයට බාධා වුණා. පස්වෙනුව කී කෙනාට අර බ්‍රාහ්මණෙක් වෙලා හිටි කෙනාට ඒ පුරුද්ද උපකාර වුණා හරියට ධර්මයට කන් දෙන්න. ඒක තුලින් ඒ තැනැත්තා සුවාන් බවත් ලැබුවා. ඉතින් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් එකක් එක පැත්තක් ඔන්න ඔය ධර්ම ශ්‍රවණීය පිළිබඳව ධර්ම ශ්‍රවණීය ඒ කොයි ආකාරයකින් කළ යුත්තද කියන එක. දැන් බුදු පියාණන් වහන්සේම බොහොම අවස්ථාවල දක්වලා තිබෙනවා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංස හතරක්. දැන් හොඳට ධර්මය ඇසීමේ ඒ කවුරුත් වගේ අහලත් ඇති එකට ධර්මය ඇසීම තුලින් Tamanට අසුතං සුණාති කියලා කියන Taman කලින් නොහැසූ දෙයක් අසන්ට ලැබෙනවා. ධර්මයට හොඳට කන් දෙනකොට සමහර විට කලින් මෙතෙක් අහලා නැති ධර්මකාරණයක් අහන්න ලැබෙනවා. ඒ පමණක් නෙවෙයි Taman කලින් අහලා තිබෙනවා නම් ඒක වඩා පිරිසිදු අසන්නත් අවස්ථාව ලැබෙන සුතං පරියෝද පිරිසිදු කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම Tamanට තිබෙන සැක දුරු කරගන්න අවස්ථාව ලැබෙනවා. කම්කම් විතරදී. සැකය ඉවත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට දිට්ඨින් උජුම් කරවති කියලා කියන්නේ Tamanගේ සම්‍යක් දෘෂ්ටි අඩුපාඩුකම් තියෙනවා නම් ඒව සකස් කරගන්නත් අවස්ථාව ලැබෙනවා. අන්න ඒක නිසා මේ විදිහට ධර්මානිසංශ 34ක් ගැන සිහිපත් කරලා කෙනෙක් නුවණින් සම්පූර්ණ අවධානය යොමු කරලා ධර්මය ශ්‍රවණය කළ යුතු බවයි බුදු පියාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ. ඉතින් ඒ වගේම දක්වන අනිත් පැත්තට ධර්ම දේශනාවකින් ප්‍රයෝජන ගන්න බැරි වෙන්නේ කොයි විදිය ආකල්පයක් ඇති කෙනාටද කියලා කාරණා පහක් දක්වනවා. යම් කිසි කෙනෙක් ධර්මය ආසන අතර ඒ ධර්ම කතාවට නිග්‍රහ කරනවා නම් පරිභව කරනවා නම් ඒකට දොස් කියනවා නම් ඒ වගේම ධර්ම කතිකයාට දොස් කියනවා නම් එහෙමත් නැත්නම් Tamanටම දොස් කියා ගන්නවා නම් Tamanගේ අඩුපාඩුකම් බලාගෙන ඒක පැත්ත හිතලා දොස් කියනවා නම් පසුතැවිලි වෙනවා නම් එහෙමත් නැත්නම් එකඟ නො වූ විසිරුණු සිතෙන් ධර්මය අසනවා නම් ඒ වගේම ඒ අසන ලද ධර්මයේ පිළිබඳව වැරදි විදිහට මෙනෙහි කරනවා නම් අන්න ඒ තැනත්තාට ධර්මයෙන් ඵල ප්‍රයෝජනයක් ගන්න බෑ කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් මේ ආනුව අපි හිතා ගන්න ඕනේ ඇත්ත වශයෙන්ම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඒක පිළිබඳව ලොකු ගෞරවයක් ඇති කරගෙන. ඒකට කියන්නේ කොටිම කියතොත් ධර්ම ගෞරවය කියන එක මේ මේ ශාසනයේ පුද්ගල ගෞරවයටත් වඩා ලොකු දෙයක්. ධර්ම ගෞරවය කියලා කියන්නේ අතීතයේ අර බෞද්ධයින් පොතපතට බණ පොතටත් වැන්දි ඒ ධර්ම ගෞරවය උඩයි. අපි මේ ධර්මදේශකයාට වඳිනවා කියලා කියනවා. නමුත් ඇත්ත වශයෙන් ගරුත්වයක් ලබනවා ධර්මදේශනාව ඒ කෘත්‍ය පිළිබඳව. දැන් ඒ කෘත්‍ය තුලින්ම ඒකයි දැන් ධර්මාසනයක සමහර විට කොයිතරම් වැඩිහිටි කට්ටිය හිටියත් කුඩා පොඩි හාමුදුරු කෙනෙක් වුණත් බණ කියනවනම් ඒ උසස්ුණයි දෙන්නේ. අන්න ඒක තුලින් අපට පේනවා බුදු පියාණන් වහන්සේ ධර්මයට ධර්මයේ ගෞරවය කියන එකට ප්‍රධාන තැනක් දීපලා තිබෙනවා. පුද්ගල ගෞරවයටත් වඩා. ඒක බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේගේ චරිතය ආශ්‍රයෙන්ම එක් අවස්ථාවක ප්‍රකාශ කොට වදාලා බුද්ධත්වයෙන් පස්වෙනි සතිය අජපාල නුගරුක මුල වැඩ සිටින අවස්ථාවේ මට මෙන්න මෙහෙම අදහසක් ආවයි විතර්කයක් සිටවිල්ලක් ආවයි වෙන කෙනෙකුට ගරු බුහුමන් නොකර ජීවත් වෙන තැනැත්තා මහ දුකසේ ජීවත් වෙන්නේ මම දැන් කාටද ගරු බුහුමන් කරමින් ජීවත් වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හිතලා බැලුවා එහෙම බලනකොට දෙවියන් බඹුන් සහිත මුළු ලෝකයම ගැන හිතලා බලනකොට Tamanට වඩා ශීල සමාධි ප්‍රඥාවලින් උසස් කිසිම කෙනෙක් ලෝකයේ පේන්නේ නැහැ. එතකොට ඊළඟට කල්පනා කළා එහෙනම් මං කාටද ගරුක බොහොමන් කරන්නේ? ඊළඟට හිතුවා මා විසින් අවබෝධ කරගත් යම් ධර්මයක් තිබෙනවා නම් ඒ ධර්මයට සත්කාර කරමින් ගරුකාර කරමින් මම මගේ ඉදිරි කාලයේදී වැඩ වාසය කරන්න ඕන කියලා බුදු පියාණන් වහන්සේ එහෙම අදිෂ්ඨාන කරගත්තා. ඒ සිත දැකලා සාම්පති බ්‍රහ්මරාජයා ඒ අවස්ථාවේ තින්ට පැමිණිලා බුදු පියාණන් වහන්සේගේ අදහස අනුමත කිරීම වශයෙන් ප්‍රකාශ කර බල කියවෙනවා. අතීතේ යම් භාග්‍යවත්තේ සම්්‍යක් සම්බුදුවරුන් හිටියනම් ඒ බුදුවරුත් ඔන්න ඒ චාරිත්‍රයයි අනුගමනය කළේ. ඒ කියන්නේ ධර්මයටම ගරු කරමින් සත්කාර කරමින් වැඩ වාසය කළා. අනාගත බුදුවරුත් ඒ විදිහටම ධර්ම ගෞරවය දක්වනවා ඇතේ. ඒ වගේම මේ භාග්‍යතුන් වහන්සේත් එසේම ධර්මයට ගෞරව කරමින් වැඩ වසන සේක්වා කියලා ඒ අදහස අනුමත කළ බව කියවෙනවා. ඔන්න ඒ ධර්ම ගෞරවය පිළිබඳ කාරණේ ඒකට බුද්ධ චරිතය ආශ්‍රයෙන්ම ඒක හොඳටම ආදර්ශයයි. බුදු පියාණන් වහන්සේම ධර්ම ගෞරවය පිළිබඳ ප්‍රධාන ආදර්ශය දීලා තියෙනවා. ඒ වගේම භික්ෂු සාමණේර දෙපක්ෂය විසින්ම හික්මිය යුතු ශික්ෂාපද 75ක් තිබෙන විනය පිටකයේ සේඛියා නමින්. ඒ ශික්ෂාපද 75 අතර 16ක්ම තිබෙනවා ධර්මදේශනාව පිළිබඳව. ඒවත් මේ ධර්ම ගරුත්වය කියන එක මතු කරලා දෙන දේවල්. අපි කෙටියෙන් සලකා ගත්තොත් එතන ඒ කියවෙනවා දැන් ඔය ධර්මයේ නොදෙසිය යුතු පුද්ගලයන් පිළිබඳව. ඒ කියන්නේ සමහර විට මේ හැම එකකම වගේ සඳහන් වෙනවා ගිලන් පුද්ගලයා පිළිබඳ විශේෂ සාහනයක්. මෙන්න මේ විදිහට හිතා ගන්න පුළුවන්. ඔන්න කියවෙනවා කුඩයක් අතින් අරගෙන සිටින නොගිලනාට ධර්මයේ නොදෙසිය යුතුය. සංඝයා වහන්සේලාටයි මේ විනය නීතිය පනවන්නේ. කුඩයක් අතින්ගෙන සිටින නොගිලනාට කියලා කිව්වේ ගිලන් බව තියෙනවනම් ඒකට නිදහසට කාරණයක් තියෙනවා. එහෙම නැත්නම් කුඩේ පැත්තකින් තියලයි බණහන්න සූදානම් වෙන්න ඕනේ. ඒක යම්කිසි චාරිත්‍ර ධර්මයක්. අතීතයේ ඉඳලම ඒ බෞද්ධයින් පිළිපැද්ද. ඊළාට ඒ කුඩේ වගේම ඊළඟට තව සඳහන් වෙනවා දණ්ඩක් අතින් තබාගෙන සිටින දණ්ඩක් අතේ තියාගෙන ඉන්න හැරමිටියක් බස්තමක් වැනි දෙයක් ඒ බන්දක් අතේ තියාගෙන ඉන්න කෙනාටත් ධර්මය නොදෙසිය යුතුයි. ගිලණෙක් නම් ඒකට ඉඩ තියෙනවා. ඒ වගේම ආයුධයක් පිළිබඳව ආයුධයක් කඩුවක් ඒ විදිය දෙයක් අතේ තියාගෙන ඉන්න කෙනාටත් ධර්මයේ දේශනා කරන්නේ නැහැ. ඊළඟට ඒ වගේම සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් පාවහන් ලාගෙන සිටිනවා නම් සෙරෙප්පු පාවහන් ආදිය දාගෙන සිටිනවා නම් ඒ ධර්මයේ දේශනා කළ යුතු නෑ. ඒ චාරිත්‍රය තවමත් යන නිසා තමයි ඒ වෙන එකක් තියා පූජනීය ස්ථානයකට යනකොට පවා ධර්ම දේශනාවක් විශේෂයි මේ පින්නතුන් පාවහන් ඉවත් කරන්නේ. ඒ වගේම සඳහන් වෙනවා හිස් වැසුම් පිළිබඳවත් ජටාවක් බැඳගෙන එහෙම නැත්නම් හිස් වැසුම් දාගෙන සිටින කෙනෙකුට ධර්මයේ නොදෙසිය යුතු බව. ඒ හැම එකක් තුලින්ම පෙන්වු කරන්නේ අර ධර්ම ගෞරවයයි. ඊළඟට කියවෙනවා හාන්සි වෙලා ඉන්න කෙනෙකුට එයා ගිලන්නේ නැත්නම් ඒත් බණ කිය යුතු නැහැ. ඊළඟට ඒ වගේම යහන්ගතව ඊළඟට යානයක යම්කිසි වාහනයක නැගිලා ඉන්න කෙනෙකුට වාහනෙන් පිට ඉඳලා ඉන්න කෙනෙක් බණ කිය යුතු නැහැ. ඊළඟට දැන් ඔය කඩපිල්වල සමහර අය වාඩි වෙන සිරිතක් තියනවා ධන හිස් දෙක අත් දෙකෙන් වට කරගෙන ඔය ඕපදූප කතා කරනකොට ඉඳ ගන්න ක්‍රමයක් තියෙනෝනේ එක්තරා සෝබන ඉඳ ගැනීමක් නෙවෙයි ඒක. අන්න ඒ විදිහට ඉඳගෙනත් එකට කියනවා අකවටු බැඳගෙන කියලා. ඒ විදිහට ධනහිස් අත් දෙකෙන් හිර කරගෙන එහෙම නැත්නම් ඒ තමන්ගේ රෙද්දෙන් හිටගෙන ඒ විදිහට නුසුදුසු අන්දමින් ඉඳගෙන ඉන්න කෙනාටත් ධර්මයේ දේශනා නොකළ යුතුය. ඊළඟට තව කියවෙනවා ඉඳ ගැනීම පිළිබඳව විශේෂයෙන්ම කියවෙනවා තමන් බිම ඉඳගෙන ආසනයක ඉන්න කෙනෙකුට එයා ගිලන් නැත්නම් ආසනයේ ඉන්න කෙනෙකුට ධර්මයේ දේශනා නොකළ යුතු බව. මිටි අසුනක ඉඳගෙන උස් අසුනක ඉන්න කෙනෙකුට ධර්ම දේශනා කළ යුතු නැහැ. ඒ වගේම දැන් ඔන්න සමහර විට දෙන්නේ කතා කර කර යනවා පිටිපස්සෙන් ඉන්න කෙනාට ධර්ම කාරණයක් කියන්න වුණොත් එයා එන්න ඕන අර සමතත්වෙටම ඉස්සරහට ඇවිල්ලා ඕන කතා කරන්න. ඒ කියන්නේ පිටිපස්සෙන් යමින් ඉදිරියෙන් යන කෙනාට ධර්මයේ නොදසිය යුතුයි කියලා නීතියක් තියෙනවා. ඒ වගේම තමයි තමන් ඔන්න දැන් අපි හිතමු පාරවල් දෙකක් තියෙනවා. මහා මාර්ගයේ එක පැත්තකින් තියෙනවා අතුරු පාරක් තියෙනවා. අතුරු පාදයට යන්න හැරිලා මහා මාර්ගය යන කෙනාට ධර්මය නොකිය යුතුයි කියලා තියෙනවා. මෙයා බැලුවාම මේ පුදුම හිතෙනවා. මේ ඊටාම් සුළු දේවල් වගේ පේන්නේ. නමුත් මේ හැම එකකින්ම බුදු පියාණන් වහන්සේ මතු කළ තියෙන අර ධර්ම ගෞරවයයි. ධර්මය කියන එක ඒකට නිසි ඒක පිළිගන්න සූදානම් විදියට සකස් වුණු කෙනාට තමයි දේශනා කළ යුත්තේ. අන්න ඒ විදිය දෙයක් තිබෙනවා. නමුත් ඒ ධර්ම ගෞරවය පිළිබඳ කාරණා මේ මේ කාලේ කොයිතරම් දුරට පිළිපැදෙනවද කියන එක ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසාම තමයි ඔය පූර්ණාවධානය යොමු කිරීම පිළිබඳ කතාවත් එන්නේ. දැන් විශේෂයෙන්ම මේ කාලේ නම් දැන් මේ අපි පාවිච්චි කරන වගේ ශබ්ද විකාශන තවත් නොයෙකුත් මේ පින්නතුන්ගේ ගෙදරවල වලත් නොයිකුත් විදිහේ උපකරණ තියෙනවා ඕනම වෙලාවක කැමතිනම් බණ අහන්න කැමතිනම් ඒ වගේම බණ කියන එක දැන් අර ඒක නිසා මේ සුලභ බව නිසාම මේ ධර්ම දේශනාවේ වටිනාකම අනගි බව, අමිල බව අමතක වීගෙන යන යුගයක් මේක. ඇත්ත වශයෙන් කියනවා නම් දැන් ධර්මය අහනවට වැඩිය ඇහෙනවා. ධර්මය අහන එකක්. නමුත් දැන් වෙලා තියෙන ඇහෙන එකක්. අන්න ඒ தත්වෙටයි ගිහිල්ලා තියෙන්නේ. ඕනෑ කමින් මේකට කන් දීගෙන අසිය යුතු දෙයක් නෙවෙයි, ඉබේම ඇහෙන දෙයක් බවට පත් වෙනවා. gedara dorwal වල පවා ඒ සමහර විට දැන් ඔර සින්දු ප්‍රවෘත්ති ආදී ඒ යන්ත්‍රවල ඒවා ක්‍රියාත්මක වෙන අතරේ Taman අනිත් වැඩවල ඉදලා ඉන්නවා. ඒ පුරුද්ද අනුව බණ ඇනීම පිළිබඳවත් ඒ විදිහටම කරන්න ගියොත් සමහර විට ධර්මයේ පිළිබඳ වැරදි විකෘත අවබෝධයක් එන්න පුළුවන්. ඉතින් අර දැන් සාමාන්‍ය ව්‍යවහාරයේත් මේ පින්නතුන් දන්නව ඇති සින්දු ප්‍රවෘත්ති කියන ඒවා යනවා. ඒ වගේ දැන් බණක් යනවා. ඉතින් අන්නේ தത്വයටයි දැන් ඇවිල්ලා තියෙන gedara dore බණ ධර්මදේශනා පිළිබඳව. ඉතින් ඇත්ත වශයෙන් කියනවා නම් ධර්මදේශනා බහුල වුණත් ධර්මයේ ශ්‍රවණය ධර්ම ශ්‍රවණය එන්න එන්නම දුර්ලභයි. ඇත්ත වශයෙන් අර කිව්වා වගේම ධර්ම දේශනා සුලභයි ධර්ම ශ්‍රවණය එන්නෙන්නම දුර්ලභයි ධර්ම ශ්‍රවණය දුර්ලභයි කියලා කියන්නේ පූර්ණ අවධානය යොමු කරලා ධර්ම ශ්‍රවණයට ඉදිරිපත් වෙන අය ඉස්සර වගේම දැනුත් අඩුයි ඉස්සර අකියාපු කතාන්තරෙන් අරුව පස් දෙනාගෙන් එක්කෙනායි හරියට ධර්මය ඇහුවේ මේ කාලෙත් ඒ විදිහට වෙන්න පුළුවන් සමහර විදිහටත් වඩා 100ට එක්කෙනෙක් වෙන්නත් පුළුවන් ඒ විදිහට ඔන්න පරිහානි ලක්ෂණයක් තියෙනවා මේක අපි තේරුම් ගන්න ඕන අපි මේ අර අතීතයේ පැරණි ඒ සියලුම ජීවිත රටාවල් මේවා නැවත ආපස්සට අදින්න බෑ. නමුත් හැම දෙයකම අපි තේරුම් ගන්න ඕන ආනිසංස ආදීනව කියලා දෙපැත්තක් තියෙනවා. දැන් මේ ශබ්ද විකාශන ආදී දේවල් නොයෙකුත් හේතුන් නිසා අපට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒක තුලින් අපි අර ධර්ම ගෞරවය පිරිහෙනවා නම් ඒක ගැනත් කල්පනාකාරී විය යුතුයි. gedara darawal වලදී ඒක බොහෝ විට වෙන්න පුළුවන්. අර කෙනෙක් අහන්න පුළුවන් එහෙමනම් ඇයි නරකද කොහෙත්ම නා ඉන්නවට වැඩිය නරකද වැඩක් කරමින් මේ ධර්මයට කවන් දුන්නාම කියලා. ඒකේ අඩුපාඩුව තියෙන්නේ අච්චරයි. සමහර විට සංඝයා වහන්සේ නොකියුව දෙයක් කිව්ව හැටියට තේරෙනවා. ඊළඟ එපමණක් නෙවෙයි එයා අනිත් පැයටත් ගිහින් කියනවා. අන්න අහවල් ආමුදුරෝ මෙහෙම කිව්වා කියලා. හේතුව මොකද හරියට ඇහුන්නේ නැහැ. වෙන වැඩක් කරමින් හිටියේ. එහෙම නැත්නම් වෙන හිතවිල්ලක හිටියේ. අන්න ඒකයි මේ ධර්මය කියන එක තාම දුර්ලභ දෙයක්. බුදු පියාණන් වහන්සේ අර කල්පකෝටි ගණනකින් බුද්ධ ධම්ම සංඝ කියන වචන තුන පවා කල්පකෝටි ගණනකින් සත්වයින්ට අහන්න ලැබෙන නෑ කිව්වා. ඒ වගේම තමයි ඊළඟ ධර්මය කියන එක ධර්ම දේශනාව ඊටාම දුර්ලභ දෙයක්. බුද්ධ ශාසනයක් පවතිනකම් විතරයි මේ පින්නතුන්ට නිවන් මාර්ගය පෙන්වුම් කරන ධර්මයක් අහන්න ලැබෙන්නේ. ඒ නිසා අර ධර්ම ගෞරවය ඇතුළතින් ඇති කර ගන්න ඕන. අර සංඝයා වහන්සේලාට විනය නීතියක් හැටියට දැක්ුවේ මේ පින්නතුන්ට සමහර විට ඒවා මේ කාලේ යල්පැනපු දේවල් හැටියට හිතෙන්න පුළුවන්. ඔය පිට රටවල් වල ගිහිලා කොහොමද ඔය කියන ඒවා රකින්නේ කියලා කෙනෙක් අහන්න පුළුවන්. නමුත් මේවා බුදු පියාණන් වහන්සේ මතු කළ දුන්නේ අර ධර්මයේ සද්ධර්මයේ ගරුත්වය ආරක්ෂා කිරීමටයි Taman වහන්සේ ධර්මයට ගරු කරමින් සිටියා. Tamanගේ ගෝලයින්ටත් ඒ ඒක ගරු කරන්න උපදෙස් දුන්නා. ගෝලයින් කියලා කියනකොට අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසම අදාළයි. ඉතින් අර කථාන්තය තුලින් අපට පේනවා ඒ විදිහේ පැවැත්ම තුලින් තමන්ට ඒ ධර්මයේ ප්‍රතිඵල නෙලා ගන්න බැරි වෙනවා. කොතිකුත් එහෙම අවස්ථාවල් ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඊළඟට අනිත් පැත්තට බලනකොට බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ ධර්මය ඇසිය යුතු ආකාරය එක්තරා වටිනා පාඨයක් සඳහන් වෙනවා ධර්මය ඇසිය යුතු ආකාරය අට්ඨිකත්වා මානසිකත්වා සබ්බචේතසෝ සමන්නාහාරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියලා අට්ඨිකත්වා කියලා කියන්නේ මේ ධර්ම දේශනාවෙන් මට වැඩක් ඇත. මේක මට මගේ ජීවිතයට ප්‍රයෝජනවත් දෙයක් මගේ නිවනට උපකාර වෙන දෙයක් කියලා මේකෙන් වැඩක් ගන්න හිතාගෙන අහුම්කම් දෙන්න ඕන අට්ඨිකත්වා. මානසිකත්වා කියලා කියන්නේ වචනයක් පාසා මෙනෙහි කරමින් එක එකක් හොඳට මෙනෙහි කරමින් එකට සමන් දෙන්න ඕන. අට්ටිකත්වා මානසිකත්වා ඊළඟට සබ්බචේතසෝ සමන්නාහරිත්වා මුළු හිත මේකට මුළු අවධානය මේකට යොදාගෙන උසිය වැඩ කරන අතරේ අනිත් වැඩ කරන අතරේ මේ අර කියන විදිහට බණ යන්නේ ඇරියොත් අන්න ඒක බණ ගියාමයි. Tamanට එන්නේ නැහැ. Tamanගේ කනට ඇතුල් වෙන්නේ නැහැ. දැන් අර බුදු පියාණන් වහන්සේත් ප්‍රකාශ කළ මේ පස් දෙනාගෙන් හතර දෙනෙකුයි කනේ ගිහිල්ලා වැදුනා විතරයි කනට ඇතුළුුනේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඒ විදිහටම තමයි දැන් බොහෝ විට වෙන්නේ අර ධර්ම දේශනා සුලභ වෙනවා ධර්ම ශ්‍රවණය එන්නෙන්නම දුර්ලභ වෙනවා. ඒක අන්න ඒකයි හේතුව. ඉතින් සබ්බචේතසෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ කියලා කියන්නේ කන්නමා බණ ඇසීම. මේ කාලේ කන්නමා කියන වචනේ යෙදුවේ අර සම්පූර්ණ අවධානය සවන් දෙන්න කියලා මේ කාලෙත් යොදන්නේ කන් දෙන්න සවන් දෙන්න කියලා. ඒ මොකද කන් වෙන පැත්තට දීලා තියෙන නිසා එහෙම කියන්නේ. කන් දෙන්න සමන් දෙන්න කියලා වචන විශේෂයෙන් කියන්න සිද්ධ වෙන්නේ. කන් අනිත් පැත්තට යොමු කරලා තියෙන නිසා. ඉතින් ඒකත් අන්න ඒ විදිහට සමන් දෙන්න සූදානම් වෙන්න ඕනේ. ඒ කාරණා සම්පූර්ණ වෙලා බණ අහනකොට තමයි කෙනෙකුට මේන් ප්‍රතිඵල ගන්න පුළුවන් වන්නේ. එපමණක් නොවේ අර අර අර කියාපු විදිහට දේශකයට ධර්මයට පරිභව කරනවා නම් ඒයින් ප්‍රතිඵල නෙලා ගන්න බැරි වෙනවා. ඔන්න ඒ කාරණා බුදු පියන් වහන්සේ මතු කළ දුන්න පමණක් නොවේ ඊළාට ධර්ම ශ්‍රවණය කරන පුද්ගල විශේෂයෙන් තුනක් පුද්ගලයන් තුන් දෙනෙක් ගැනත් සඳහන් කරලා තියෙනවා එක තැනක. ඒ පුද්ගලයා තුන් හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි අවකුජ්ජ පඤ්ඤෝ උච්ඡංග පඤ්ඤෝ පුතු පඤ්ඤෝ කියලා. අවකුජ්ජ පඤ්ඤෝ කියලා කියන්නේ යටිකුරු කළ ප්‍රඥාව. යටිකුරු කළ ප්‍රඥාව ඇති තැනැත්තා. ඒක පස්සේ අපි තෝරනවා උච්ඡංග පඤ්ඤෝ කියලා කියන්නේ ඔඩොක්කුවේ ප්‍රඥාව තියාගෙන ඉන්න තැනැත්තා. පුතු පඤ්ඤෝ කියලා කියන්නේ පුලුල් ප්‍රඥාව ඇති තැනැත්තා. ඔය තුන් දෙනා ගැන මේ විදිහට බුදු පියාණන් වහන්සේ තේරුම් කරලා දෙන්නේ ඔන්න යම් කිසි කෙනෙක් ආරාමයකට ගිහිල්ලා සංඝයා වහන්සේලාගෙන් නිතර බණ අහනවා. බණ ඇහුවට මොකද? ඒ වගේ මේ සංඝයා වහන්සේලා මුල මැද අග යහපත් වූ මේ සද්ධර්මය දේශනා කරනවා. මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත්. ශීල වශයෙන් බැලුවත්, සමාධි වශයෙන් බැලුවත්, ප්‍රඥා වශයෙන් බැලුවත් යහපත්. ඒ කොයි කොයි අර්ථයෙන් බැලුවත් ධර්මය ඇත්ත වශයෙන්ම මුල මැද අග යහපත්. ඒ විදිහේ ධර්මයේ දේශනා කරන අතරේ අර පුද්ගලයා ඒකේ මුල මෙනෙහි කරන්නෙත් නෑ, මැද මෙනෙහි කරන්නෙත් නෑ, අග මෙනෙහි කරන්නෙත් නෑ. ඒ විදිහට ඉඳගෙන ඉඳලා නැගිටලා යනකොටත් ඒ මුල මැද අග මෙනෙහි කරන්නේ නෑ. ඒ විදිහේ தત્ත්වය. ඒ බඳු පුද්ගලයා උපමා කරන්නේ ඔන්න යම්කිසි කලයක් යටිකුරු කරලා තියෙනවා. යටිකුරු කළ කලයකට කොච්චර වතුර වක් කළත් ඒකේ රඳන්නේ නැහැ. අන්න ඒ වගේ ඒක නිසායි කියන්නේ අවකුජ්ජපඤ්ඤෝ කියලා. එයා යටිකුරු කළ ප්‍රඥාව ඇති තැනැත්තා. දෙවෙන්න ගැන කියවෙන්නේ ඔන්න යම් කෙනෙක් අර විදිහටම ඇවිල්ලා ධර්මය අහනවා. එයා ඉඳගෙන ඉන්න අවස්ථාවේ මුලැමැදාග හොඳට මෙනෙහි කරනවා. නමුත් නැගිට්ටට පස්සේ ඒවා මොකක්වත් මතක නැහැ. ඒකට දෙන උපමාව බුදු පියාණන් වහන්සේ ඔන්න යම් කිසි කෙනෙක් කැවිලි වර්ග එහෙම නැත්නම් පළතුරු ආදිය ඔඩොක්කුවේ දමාගෙන කතා ඉන්නවා. හිටි ගමම සිහි කල්පනාව නැතුව හදිසියෙම නැගිටිනවා. නැගිටිනකොට අර ඔක්කොම විසිරලා යනවා. අන්න ඒ වගේ අර ඉඳගෙන ඉන්න වෙලාවේ හොඳට මුලැමැදාග මෙනෙහි කරනවා නැගිට්ටට පස්සේ එතනත්තර මුකුත් මතක නැහැ. අන්න දෙවෙනි පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා කියවෙන්නේ ඒ පුද්ගලයා ඉඳගෙන ඉන්න අවස්ථාවේත් මුලැමැදාග හොඳට මෙනෙහි කරනවා. නැගිට්ටට පස්සෙත් ඒ ධර්මය හොඳට මතකයි. මානසිකාරය අන්න පිරිසිදුයි. මෙනෙහි කිරීම හොඳට පිරිසිදුයි. හොඳට මන ඇහුවා. ඒ තැනැත්තා උපමා කරන්නේ ඒ පුතු පඤ්ඤා කියලා පුළුල් ප්‍රඥාව ඇති තැනැත්තා කියලා කිව්වට මොකද එතෙන්දිත් කලයේ උපමාවයි බුදු පියාණන් වහන්සේ යොදාගන්නේ යම්කිසි කලයක් උඩුකර කරලා තියෙනවා නම් දාන වතුර ඒකේ රඳනවා ඒක පිටතට ගලාගෙන යන්නේ නැහැ අන්න ඒ වගේ ඒ පුද්ගලයා ඔන්නෝ පුද්ගල බෙහෙත තුනක් එතන බුදු පියාණන් වහන්සේ දක්වනවා ධර්ම ශ්‍රවණය පිළිබඳව ඉතින් ඒ වගේම දැන් මේ මේ එතකොට ධර්මය පිළිබඳව අර අවබෝධය කරගන්න පුළුවන් මිනිස්සෙයින් පිළිබඳ කතන්තරයයි ඊට අමතරව අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා ධර්මයේ අර්ථ රසය නෙලා ගන්න බැරි ශබ්ද රසයෙන් පමණක් ප්‍රයෝජන ගත හැකි තිරිසනුන් පවා හරියට මේ ධර්මයට සාවධානව කන් දීමෙන් යම් යම් ප්‍රතිඵල ලබාගත්තු ආකාරය මහ පුදුම කතාන්තර සඳහන් වෙනවා එකක් තමයි මණ්ඩුක දේව පුත්‍රයා පිළිබඳ කථාන්තරයේ බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක ගග්ගරා කියන පොකුණු තෙර චම්පානුවර වාසීන්ට ධර්මය දේශනා කරමින් උන්නා ඒ අවස්ථාවේ ඒ පොකුණෙන් එළියට ආපු මැඩියෙක් ගෙම්බෙක් එතන ඒ බුදු පියාණන් වහන්සේගේ ස්වරයට කන් දීගෙන හිටියා. මේ පින්නතුන් අහලා ඇති බුදු පියාණන් වහන්සේගේ ස්වරය අති විශේෂයි. ඒක සඳහන් වෙන්නේ අට්ඨංග සමන්නාගත බ්‍රහ්මස්වරය කියලා මහා පුදුම විදිහේ ඒ අනිත් දේවල් වගේම බුදු පියාණන් වහන්සේගේ ඒ ස්වරය පිළිබඳවත් විශේෂත්වයක් තියෙනවා. එතකොට ඒ ස්වරයට කන් දීගෙන අර මැඩිය හිටියා. ඉන්න අතරේ එතෙන්ට ආපු ගෝපල්ලෙක් තමන්ගේ කෙවිත බිම ඇනලා ඒකේ එල්බගෙන බණ අහන්න පටන් ගත්තා. කෙවිත ගිහිල්ලා හිටියේ අර මැඩියාගේ හිසේ. එතනම මේ මැඩියා මැරිලා ඊළඟට ඒකම තවුතිසා දෙව්ලොව මණ්ඩුක නමින් මණ්ඩුක කියලා කියන්නේ මැඩියා කියන එක. දේව පුත්‍රයෙක් හැටියට රන්විමනක උප්පත්තිය ලැබලා ඒ වෙලාවෙම බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඒ ප්‍රවෘත්ති ප්‍රකාශ කළ බව ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ මැඩියා පවන්න අර ධර්ම ශ්‍රවණය. ඒක ස්වරය විතරයි. නමුත් අර ධර්මයේ ශ්‍රේෂ්ඨත්වයෙන් පේනවා. දැන් මේ කාලේ වුණත් මේ පින්නතුන්ට ওই pāli භාෂාවෙම නොදත්තත් ওই පිරිතක් කියනකොට හරි සද්ධාවන්ත කෙනාට කරණීය සූත්‍රය ආදී කියනකොට මහා පුදුම විදිහේ වශී වීමක් වෙනවා. අර ධර්මයේ අර්ථයයි ස්වරයයි ඒවා පුදුම විදිහට ගැළපිලා තියෙන නිසා. ඉතින් ඒ වගේම තවත් ප්‍රවෘත්තියක් සඳහන් වෙනවා. ඒකත් බුදු පියාණන් වහන්සේම ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළ කාරණයක්. එක් අවස්ථාවක පින්ඩපාතේ වඩින අතරේ බුදු පියාණන් වහන්සේට දකින්න ලැබුණා ඊරි පැටියක්. ආනන්ද හමුදුරන්ගෙන් අහනවා මේ ආනන්ද පේනවද මේ ඊරි පැටියා? එසේ ස්වාමීන් කියලා ඇහුවාම ඊළඟට බුදු පියාණන් වහන්සේ ඊරිපෙටියා පිළිබඳ අතීත ප්‍රවෘත්ති අතීත ಜಾති සඳහන් කරනවා. අය ಜಾති රාශියක් සම්බන්ධ කතාන්තරයක්, දිග කතාන්තරයක්. නමුත් අපට මේ ඕන කරන ප්‍රධාන ටික තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ මේ ඊරිපැටියා කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ කිකිලි පැටියක්ව හිටියා සංඝයා වහන්සේලා දාන වළඳන ඒ දානශාලාවක් ළඟ ඒ කිකිලි පැටියට අහන්න ලැබුණා යෝගාවචර සංඝයා වහන්සේ නමක් විදර්ශනා කර්මස්ථානයේ සජ්ජායනා කරනවා. ඒකට කන් දීගෙන ඉන්න අවස්ථාවේ උකුස්සෙක් ඇවිල්ලා ඒ කිකිලි පැටි අරගෙන ගිහිල්ලා බෙල්ල කපලා ආහාරයට ගත්තා. නමුත් ඒකම ඊළඟට ඒ මිය ගිහිල්ලා ඒ කිකිලි පැටියා ඊළඟ ලැබූ උත්පත්තිය ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. රජ කුලයක උබ්බිරි උබ්බිරි නැමැති රජ කුමරියක් උපන්නා. නමුත් අන්න අර අපිට හිතාගන්න ඉඩ තියෙන්නේ ඒ තේරුනේ නැතත් අර විදර්ශනා කර්මස්ථානයට කන් දීමේ සමහර විට ආනිසංශයක් නිසා දෝ ඒ රජකුමරිය පිළිබඳව මෙහිම සඳහන් වෙනවා. ඒ රජකුමරියක් අවස්ථාවක වැසිකිළියකට ගිය වෙලාවේ ඒ වැසිකිළියේ පණුවන් ඉන්නවා දැකලා පුලවක සංඥාව කියලා කියනවා. ඒ කියන්නේ මේ මලමිනියකට පණුව ගැහුවාම ඒකේ தත්ත්වය ගැන සිතට නගාගෙන භාවනා කිරීම විශේෂ කර්මස්ථානයක්, විදර්ශනා කර්මස්ථානයක් නිවන් පවා ලබා දෙන. අන්න ඒ කර්මස්ථානයේ හිත යොමු කළා වැසිකිළියේදීම ප්‍රථම ධානය පවා උපදවා ගත්තා කියලා ඒ රජකුමරිය. ඒ එපමණක් නෙවෙයි ඒ ඒ කතාන්තරේ ඊට පස්සේ ಜಾති ගණනාවක්ම ඒ විදිහට මනුෂ්‍යාත්ම භාව තිරිසනාත්ම නොයෙකුත් විද්‍යාත්ම භාව ලැබමින් ඇවිල්ලා ලංකාවේදී මේ දුටු ගැමුණු කාලයේදී අර ඊරි පැටියා එහෙම නැත්නම් ඔය කියාපු කිකිලි පැටියා අන්තිමට රහත් මෙහෙණින් වහන්සේ නමක් හැටියට පිරිනිවන් පාන අවස්ථාවේදී තමන්ගේ අතීත ප්‍රවෘත්ති ප්‍රකාශ කළා කියලා සඳහන් වෙන පොතපතේ. ඉතින් අපට ඕන කරන ටික අන්න අර බලන්න එතන අර කිකිලි පැටියා පවා ධර්ම ශ්‍රවණයට එහෙම නැත්නම් අර යෝගාවචර සංඝයා වහන්සේගේ විදර්ශනා භාවනා කර්මස්ථානයට සමන් දීමෙන් යම් කිසි ආනිසංසයක් ලැබුවා. ඊළඟට මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න තරම් ශක්තිමත් වුණා. ඒ තුලින් අපි තේරුම් ගන්න ඕනේ එතකොට මේ ධර්ම ගෞරවය මේක දිනු කර ගන්න ඕනේ. එතකොට තමයි ධර්මයේ හරියට වැටහෙන්නේ. ඉතින් ඒ වගේම මේ පින්නතුන් කොතිකුත් අහලත් ඇති මාර්ගඵල අවබෝධය ලැබෙන අවස්ථාවල් දක්වනකොට එතනදිත් කියවෙනවා යම් කිසි කෙනෙකුට පුළුවන් ධර්මය අසනකොට ධර්මය අසන වෙලාවෙත් ඒ වගේම ධර්මය දේශනා කරනකොටත් ඊළඟට යම්කිසි ධර්මයේ කොටසක් සජ්ජායනා කරනකොටත් ධර්ම කොටසක් මෙනෙහි කරනකොටත් අවසාන වශයෙන් යම්කිසි සමාධි නිමිත්තක් වඩනකොටත් මාර්ගඵල අවබෝධය ලබා ගන්න. ඒ කියන්නේ අසන විට, දේශන විට, ධර්මීය සත්‍යයනා කරන විට ධර්මයේ මෙනෙහි කරන විට ඊළඟට යම්කිසි විශේෂ සමාධි නිමිත්තක් වඩනකොට ඔය කියන පස් අවස්ථාවකදීම කෙනෙකුට ලෝකෝත්තර මාර්ගඵල පවා ලබන්න පුළුවන්. ඉතින් අර එහෙම කිව්ව පළියට අපි හිතන්න නරකයි. අර කිව්වා වගේ ආවට ගියාට අසනවනම් බණ යන්න ආරලා අහනවනම් ඒ බඳු කෙනෙකුට බෑ ආ මාර්ගඵල ලබා ගන්න. මාර්ගඵල ලබා ගන්න පුළුවන් විදියට ඇසිය යුතු ආකාරයත් ඒ ධර්මයේ එතනම සඳහන් වෙනවා. ඔන්න යම් කිසි කෙනෙක් අර කියාපු විදියට හොඳට පූර්ණ අවධානය යොදලා ධර්මයට කන් දෙනවා ඒ තැනත්තාට ඒ අවස්ථාවේ අත්ථපටිසංවේදී ධම්මපටිසංවේදී ඒ ධර්මයේ අර්ථයත් අර්ථයත් විඳිනවා ධර්මයක් විඳිනවා අර්ථයයි ධර්මයයි කියන දෙකෙන්ම ලොකු සතුටක් ඒ තැනත්තා ලබනවා ධර්මය අහන් ඉන්නකොටත් ඒ ඒකෙනුත් තන්පද්ද බවක් සංසුන් බවක් ලබනවා ඒකේ අර්ථය ගැන හිතනකොටත් ඒ අර්ථය මෙනෙහි කරනකොටත් ඒ සංසුන් බවක් ලබනවා එහෙම ඒ ලබාගත්තු සංසුන්කම අන්තිමට ක්‍රමක්‍රමයෙන් ඒ සතුට සමාධිය කරාම යනවා. ඒක තුලින් මෙන්න මේ විදිහට දක්වන්නේ ඒ විදිහට ධර්මයේ අර්ථ රසයයි ධර්ම රසයයි විඳිමින් බණ අහනකොට ඒ තැනත්තාට ලොකු ප්‍රමෝදයක් ඇති වෙනවා කියලා. ප්‍රීති ප්‍රමෝදය කියලා කියන්නේ ලොකු ප්‍රමෝදයක් ඇති වෙන ලොකු සතුටක් ඇති වෙනවා. ඊළාට ඒ ප්‍රමෝදය ප්‍රීතිය පැත්තට හරව ගන්නවා. ඒ තමන්ගේ සිතේ ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට සිත ප්‍රීතිමත් වෙනකොට කය සංසුන් වෙනවා, සිතත් සංසුන් වෙනවා. ඒ කය සංසුන් වීම තුලින් අමුතුම විදිහේ නිර්ාමිස සැපයක් ඒතනත්තට ලැබෙනවා. අන්නේ සැපය තුලින් ඊළඟට සමාධිය, හිත සමාධිමත් වෙනවා. යම් කිසි ධාන තත්වයකට පවා එන්න පුළුවන්. ඒ සමාධිමත් වුණු සිතින් ඊළඟට බුදු පියන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛ ලක්ෂණ දැකලා අන්නේ විදිහටයි මාර්ගඵල අවබෝධය ලබන්නේ. ධර්මයේ ඇසූ පමණකින් මාර්ගඵල අවබෝධය ලැබෙනවා කියන එක නෙවෙයි මෙතන කියන්නේ. ඇසිය යුතු ආකාරයෙන් අසනව නම් අර විදිහට පූර්ණ අවධානය යොමු කරලා අන්න ඒ තැනත්තට පුළුවන් මාර්ගඵල අවබෝධය පවා ලබන්න තමන්ගේ පින් මෝරලා තියෙනවා නම් ඔන්න විදිය දෙයක් එතකොට ධර්මාශ්‍රවණිය කියලා කියන්නේ. නියම දෙට බුදු පියාණන් වහන්සේ නොයෙකුත් අවස්ථාවල් වල අපිට පෙන්눔 කරලා දීලා තියෙනවා. ඔන්න ඔය කියන ධර්ම කථාන්තර ආශ්‍රයනොත් මේ ධර්ම දේශනාවක නියම ප්‍රතිඵල ගන්න ඕනේ කොයි ආකාරයටද කියලා. ඉතින් ඒ එහෙම නැතුව ආවට ගියාට මේ වහනවනම් ධර්මයේ විකෘත වෙන්නත් ඉඩ තියෙනවා ධර්මයේ පිළිබඳ. දැන් ඒක නිසාමයි බුදු පියාණන් මා තවත් තැනක සඳහන් කරනවා මේ සද්ධර්ම අන්තර්ධානයට සද්ධර්මය අතුරුදහන් වීමට හේතු වන කාරණා කීපයකුත් දක්වනවා. එතන විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා ගැනයි කියවෙන්නේ. යම් කිසි විදිහකට භික්ෂුන් වහන්සේලා හරියට ධර්මය අසන්නේ නැත්නම් හරියට ධර්මය ඉගෙන ගන්නේ නැත්නම් හරියට ධර්මය දරාගන්නේ නැත්නම් හරියට ධර්මය නුවණින් මෙනෙහි කරන්නේ නැත්නම් යෝනිසෝ මනසිකාර වශයෙන් ඒ වගේම ධර්මානුකූලව ජීවිතය ගෙන යන්නේ නැත්නම් මේ සත්‍ය අතුරුදහන් වෙනවා කියලා. ඉන්න අපිට පේනවා එතකොට මේ ධර්මය කියන එක අර ඒ වෙලාවට අහලා වචනෙන් හිතා ගැනීම පමණක් නෙවෙයි ඒක මතක තබා ගැනීම පමණක් නෙවෙයි ඒ තුල ජීවත් වීම තුලිනුයි ධර්මය සද්ධර්මය ආරක්ෂා වෙන්නේ. ඒක ගැඹුරු කාරණයක්. එතකොට අපි මේ ධර්මය සද්ධර්මය ආරක්ෂා කර ගැනීමට නම් අපි අර කිව්වා වගේ හොඳට සුතා දතා වචසා ಪರಿචිතා තව වචන රාශියක් සඳහන් වෙනවා. ඒ වගේම දැන් බෞද්ධ පුද්ගලයෙක් ගැන ධර්මයේ බොහෝ විට සඳහන් වෙනවා. බෞද්ධ පුද්ගලයා විශේෂ වටිනාකමක් ඇති කෙනෙක්. දැන් මේ කාලේ නම් නොයෙකුත් විදිහේ ඔය පරිගණක යන්ත්‍ර ආදී තිබෙනවා ධර්මය තැන්පත් කරලා තියෙනවා. ඒවා තියෙන නිසා සමහර කෙනෙක් හිතන්න පුළුවන් මොකටද මේ කරදර වෙන්නේ කටපාඩම් කරගන්න මේ මේ කාලේ අවශ්‍ය නැහැ. ඒවා මේ ඒ යන්ත්‍රයක් තියෙනවා නම් මේ ඔක්කොම අපිට ඒවා ගන්න පුළුවන් කියලා. ඒ වයින් ගත යුතු දේවල් ගන්න පුළුවන්. ඒ වයින් ගත යුතු අනිත් දේවල් ගත්තත් ඒවා තුලින් ගත යුතු නිවන නම් පරිගණක යන්ත්‍රයෙන් නෙලා ගන්න බෑ කවදාවත්. කොච්චර පරිගණකෙන් දිනු කරත්. ඒ නිසා නිවන බලාපොරොත්තු වෙනවා නම් අර අතීතයේ කියාපු විදිහට ඒ ධර්මය සුතා ධතා වචසා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිඨ්‍යා සුප්පටි විද්ධා කියන පදමාලාවක් සඳහන් වෙනවා. දැන් නැති පුද්ගලයා ධර්මය අසනවා පමණක් නෙවෙයි ඒක දරා ගන්නවා ඒකයි සුතා ධතා ධර්මය අසනවා ඒක දරා ගන්නවා දරාගෙන ඉවර වෙලා ඒක අමතක වෙන්න ඉඩ තිබෙන නිසා වචසා පරිජිතා නිතර වාචෝද්ගත කරනවා නිතර සජ්ජායනා කරනවා අතීතයේ සංඥා වාන්තේලාම නිතර යම් යම් ධර්ම කොටාච සමහර විට මහා දීර්ඝ හිතා ගන්නත් බැරි තරම් සම්පූර්ණ ওই නිකාය ග්‍රන්ථ කියලා කියන සම්පූර්ණ ඒවා කටපාඩමින් දරාගෙන ඉන්නවා අමතක වෙන නිසා නිතර නිතර ඒවා සජ්ජායනා කරනවා වචසා පරිජිතා ඊළඟට ඒ පමණක් නෙවෙයි එතනින් ඉවර වෙන්නේ නැහැ මනසානුපෙක්ඛිතා. අන්න එතෙන්දී විශේෂයෙන්ම මාර Tamanට ප්‍රයෝජනවත් වෙන්නේ. මනසානුපෙක්ඛිතා කියලා කියන්නේ හිතෙන් ඒක සලකලා බලනවා. නිතර ඒක මෙනෙහි කරනවා. මේකේ අර්ථය කොහොමද කියලා. අන්න එතෙන්දී තමයි ඒක Tamanට දෙයක් වෙන්නේ. අර පරිගණක යන්ත්‍ර වලින් කෙරෙන්නේ නැති එකක් ඒක. මනසානුපෙක්ඛිතා ඊළඟට ඒ විදිහට ධර්මයේ පිළිබඳව ගැඹුරු අවබෝධයක් ඇති කරගෙන දිට්ඨිය අසුප්පටි විද්‍යා ඒක තමන්ගේ සම්‍යක් දෘෂ්ටියෙන් විනිවිද දකිනවා බුදු පියාණන් වහන්සේ මේක මේ ප්‍රකාශ කළේ මේකේ වාචාර්ථය මෙහිමයි ගැඹුරු අර්ථය මෙහිමයි මේ මේ වචන වලින් කිව්වේ මේ කාරණයයි කියලා අන්න හරියට ධර්මය තේරුම් ගත්තා. ඒ විදිහට ධර්මය තේරුම් නොගත්තොත් මේ වචන මාලාවක් විතරයි. ඉදිරියට වෙන්නේ ඒකයි. මේ ත්‍රිපිටක ධර්මය අර විදිහට වචන වශයෙන් ආරක්ෂා වේවි. අපි ඉස්සර කාලේ අර පුස්කොළ පොත්වල ආරක්ෂා වුණාටත් වඩා හොඳින් ආරක්ෂා වේවි. නමුත් ඒ වායේ අර්ථ රසය ඊළඟේම ඒවායින් ගත යුතු ඵල ප්‍රයෝජනය ඒ ඉදිරියට ඉන්න ජනතාවට එහෙම නැත්නම් ඒ પરම්පරාවට අහිමි වෙන්න ඉඩ තිබෙනවා. මොකද අර කියාපු යන්ත්‍රවලට වහල් වෙලා ඒ අනුවම චින්තනය සකස් කර ගැනීම. ඒක නිසා අපට මේ ඉඳ හිටලවත් මේවා මතක් කරලවත් දෙන්න සිද්ධ වෙනවා. මෙහෙම එකකම අපිට මේ නවීන හැටියට ලැබිච්ච දේවල් වල මේ පින්නතුන් දන්නවා ආනිසංස ආදීනව කියලා දෙපැත්තක් තිබෙනවා. බොහෝ දෙනාට ඒක පහුවෙලායි තීරෙන්නේ. සමහර විට යන්ත්‍ර නිෂ්පාදනය කළ අයට පවා යම්කිසි අවස්ථාවක ඒක තේරෙනවා. මේ අපි ලොකුවට මේවා නිෂ්පාදනය කළාට මේ මේ ආදීනව තියෙනවා කියලා. විනාශකාරී දේවල් වල පමණක් නෙවෙයි. අපි මේ එදිනදා පාවිච්චි කරන දේවල් වල පවා ආදීනව පක්ෂයක් තියෙනවා. කොටින්ම කියතොත් මේ පින්නතුන් හිතා ගන්න ඕන මේ ලෝකයේ තියෙන සියලුම ඥානවලට වඩා ශ්‍රේෂ්ඨම ඥානය තමයි ලෞකික ඥාන අතර ලොකුම ඥානය තමයි ආදීනව ඥානය කියලා කියන්නේ. මේ හැම දෙයකම ආදීනව පැත්ත. වැරදි පැත්ත මේකේ අඩුපාඩුකම් පේන අවස්ථාව තමයි අන්න තමන්ගේ ලෞකික ඥානයේ ඉහළම තැන. එතෙක් ආනිසංස පක්ෂයේ පැත්ත විතරයි පේන්නේ. අන්න ඒ වගේ දැන් මේ යంత్ర සූත්‍ර ආදී හැම එකකම ආනිසංස පැත්තකුත් තියෙනවා. මේ ශිෂ්ටාචාරය, මේ මානව සංහතිය මේක ඉදිරියට ඉදිරි ගමනේදී මේ මේ විදියට මේවා ලෝකයට පහළ වෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ නැති පුද්ගලයා මේකේ ආනිසංස පක්ෂයේ පමණක් නෙවෙයි ආදීනව පක්ෂයකුත් තියෙන බව. ආනිසංසයෙන් ප්‍රයෝජන ගන්න අතරේ ආදීනවෙන් ආරක්ෂා වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි අර යන්ත්‍රවලට යට වෙලා අන්තිමට යාන්ත්‍රික මිනිසීන් බවට පත් වෙනවා. දැනට වේගින යන්නෙත් ඒකයි. හදවත නැති මිනිසීන් ලෝකේ බිහි වෙන කාලයක් ඉදිරියට එනවා. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ වගේම හදවත පමණක් නෙවෙයි මොළයක් නැති අය පේනවා. මොකද ඒකත් දැන් යකඩ මොළ වලින් කෙරෙන නිසා. ඊළඟ પરම්පරාව මේ විදිහේ විකෘත කායික මානසික තත්වයකින් ඇති අය හැටියටත් උපදින්න ඉඩ තියෙනවා. ඒ වෙන්නේ අන්න අරකයි. ඒ වගේ ආනිසංසාදීන දෙපක්ෂය හරියට කල්පනා කරන්නේ නැතුව ඒවාට යට වෙලා වහල් වෙලා හීන දීන විදියට ජීවිතය ගත කිරීම අපි එතකොට මෙන්න මේ බුදු පියාණන් වහන්සේ මතු කර දීපු මේ ධර්ම ගෞරවය පිළිබඳ කාරණය තුලින් අර ඒවා යල්පැනපු හැටියට හිතන්නේ නැතුව මේ ගත යුතුදී අපි ගන්න ඕන. මොකද අපි මේ ධර්මය කියන එක ඇත්ත වශයෙන්ම මේකේ ප්‍රයෝජනය. දැන් මේ කාලේ නොයිකුත් විදිහේ ධර්මයේ ප්‍රයෝජන මේ පින්නතුන්ට පේන්න පුළුවන්. විභාග පාස් කරන්න නොයිකුත් උපාධි ලබා ගන්න තව නොයිකුත් දේවල් මේ ධර්මය ඉගෙන ගැනීම තුලින් විෂයක් හැටියට ඉගෙන ගැනීම තුලින් මේවායින් ප්‍රයෝජන ගන්න පුළුවන් අතුරු ප්‍රයෝජන. නමුත් ඒ කිසිවක් සඳහන් නෙවෙයි බුදු පියාණන් වහන්සේ පරමාර්ථ වශයෙන් සලකනවා නම් මේ බුදු කෙනෙක් උපදිලා ලෝකයේ සද්ධර්මය දේශනා කරන්නේ මේ ආර්ගියා අති දීර්ඝ සංසාරයේ මහා පුදුම විදියට මේ කෙලෙස් ධාරාවලට යට වෙලා රාග ద్వේෂ මෝහ තණ්හා ආදියට යට වෙලා ඒ ජීවිත ක්‍රමවලට නැඹුරු වෙලා ඉන්න මිනිස්සෙයින්ට ඒවායින් ගොඩ එන්න ඒවා කඩාගෙන බිඳගෙන ඉදිරියට යන්න. එහෙම නැත්නම් නිවන් මාර්ගයට බහින්න. මේ භවයෙන් එතර වෙන්න, සංසාරය කෙලවර කරන්න. ඒකටයි මේ ධර්ම දේශනා කරලා තියෙන ඇත්ත වශයෙන්ම. දැන් අර කන්නාව ගංගාවට උපමා කරලා තියෙනවා. නමුත් ඒ ධර්මය ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ අනිත් පැත්තට ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ධර්මයේ පටිසෝතගාමි. මේ ධර්මය උඩුගම් බලා යන එකක් වගේ. ඒ තරම් පුදුම විදිය ධර්මයක්. දැන් තණ්හා කියන ගංගාව ඒක ඔහේ පහළටමයි ගලාගෙන යන්නේ. මේ සත්‍යයයකට අහුවෙලා ගලාගෙන යනවා. මේක කෙලවරක් නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ තණ්හක්ඛය කියලා කියන තණ්හාව ක්ෂය කිරීම කියලා කියන ඒක නිවනටම නම අන්නේ නිවන කරා යන මාර්ගයයි මේ ධර්මය තුලින් දක්වන්නේ. ඒක ඉතින් උත්සාහයෙන්, වීරයෙන්, ශ්‍රද්ධාවෙන් යා යුතු ගමනක්. ඒකට ඕන කරන දේ තමයි පළමුවෙන්ම අර සද්ධර්ම ශ්‍රවණය. ඇත්ත වශයෙන් සද්ධර්ම ශ්‍රවණයට කලින් එන එක්තරා වැදගත් දෙයකුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා එක් අවස්ථාවක මේ සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ කොහෙන්ද? මේක ලැබෙන්නේ අපි හිතනවා සමාජයට මේක යන්ත්‍රයෙන් ලැබෙනවා කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ නම් දක්වලා තියෙන්නේ නියම සද්ධර්මය අහන්න ලැබෙන්නේ සත්පුරුෂයාත්ගෙන් නෙමෙයි. සත්පුරුෂ සංසේවෝ කියලා කියනවා. සත්පුරුෂයන් ඇසුරු කිරීම තුලිනුයි සද්ධර්මය අසන්නට ලැබෙන්නේ. එතකොට ඒ විදිහට බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සූත්‍ර දේශනාවක් ප්‍රකාශ කරනවා. සත්පුරුෂ ආශ්‍රය සම්පූර්ණ වෙනකොට ඒ තැනැත්තාට සද්ධර්මය අසන්නට ලැබෙනවා. සද්ධර්මය අසීම සම්පූර්ණ වෙනකොට ඒක තුලින් යෝනිසෝ මනසිකාරය දැන් කොටින්ම මෙන්න මෙහෙමත් සඳහන් වෙනවා. අපි ඊට කලින් මේ කාරණේ මතක් කරමු. දැන් සෝවාන් වීමට අවශ්‍ය අංග හතරක් බුදු පියාණන් වහන්සේ දක්වනවා. සෝතාපට්ටි අංග හැටියට. සත්පුරිස සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති කියලා. කාරණා හතරක් දක්වන කෙනෙකුට සෝවාන් වීමට උපකාර වෙන. සත්පුරිස සංසේවෝ කියලා කියන්නේ සත්පුරුෂ ආශ්‍රය. ඊළඟට සද්ධම්ම සවණං සත්පුරුෂයන් තුලින් ඊළඟට ආසා ගන්න ධර්මය, සද්ධර්මය අසන්ට ලැබීම. ඊළඟට යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ අන්න නුවණින් මෙනෙහි කිරීම. නුනුවණින් වැරදි විදියට නෙවෙයි හරියාකාර මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාර. ඊළඟට කියන්නේ ධම්මානු ධම්මපටිපatti ධර්මයට අනුව ජීවත් වීම. ওই කාරණා හතර අවශ්‍යයි මාර්ගඵල අවබෝධය ලබන්න, නිවන් ලබා ගන්න. ඊළඟට ඒ කාරණේ තව වඩා සවිස්තරව දැන් අපි මේ ඉදිරිපත් කරන්න සූදානම් වුණු සූත්‍රයේ සඳහන් වෙනවා ඉතින් සත්පුරුෂ සංසේවය කියන සත්පුරුෂ ආශ්‍රය කියන කාරණේ සම්පූර්ණ වෙනකොට ඒක පිරෙනකොට ඒක ගලාගෙන ගිහිල්ලා ඒ තැනත්තාට ඊළඟට සද්ධර්ම ශ්‍රවණය කියන එකත් ඒක තුලින් ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය සම්පූර්ණ වෙනකොට අන්න අර යෝනිසෝ මනසිකාර කියලා කියන නුවණින් මෙනෙහි කිරීම ඒ තුලින් මතුවෙනවා. යෝනිසෝ මනසිකාර කියලා කියන නුවණින් මෙනෙහි කිරීම මතුවෙනකොට ඒ තැනත්තා තුල සති සම්පජඤ්ඤය කියලා කියන සිහිය සහ මනානුවණ වැඩෙනවා. සිය සමනානුවන සති සම්පජඤ්ඤය වැඩෙනකොට ඒ තැනත්තාගේ ඉන්ද්‍රිය සංවරය දියුණු වෙනවා. ඉන්ද්‍රිය සංවරය වැඩෙනකොට ඒ තැනත්තාගේ කාය වාග් මනෝ සුචරිතය ත්‍රිවිධ සුචරිතය වැඩෙනවා. ඒ ත්‍රිවිධ සුචරිතය වැඩෙනකොට ඒ තැනත්තා තුල සතර සතිපට්ඨානිය වැඩෙනවා. සතර සතිපට්ඨානිය සම්පූර්ණ වීගෙන යනකොට සත්ත බොජ්ජංග කියලා කියන සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියලා එන බොජ්ජංග ධර්ම හත වේ තැනත්තා තුල වැඩෙනවා. ඒ බොජ්ජංග ධර්ම තුල වැඩුණාට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙලා ඒ විද්‍යා විමුක්ති කියලා කියන ඒ විදර්ශනා ඥාන මාර්ගඵලාදිය ලබා ගන්න පුළුවන් කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ධර්ම කාරණා එකකට එකක් ගලපලා අර දන්වැලක පුරුක් වගේ සත්පුරුෂ ආශ්‍රයෙන් පටන් ගන්න ගමන අවසානයේ නිවන් දක්වා යන හැටි මේ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒකට උපමාවකුත් එක්ක බැමතිස්සම බුදු පියාණන් වහන්සේ උපමාවක් යොදන්නේ ධර්මකාරණයක් වඩා හිතට දමන්න හිතට වඩා කාවත් ගන්නයි මේ අවස්ථාවේ දෙන උපමාව දැන් ඔන්න තදින් වහිනකොට මේ අවස්ථාවේ වගේ කන්දක ඒ දැඩි පොද ඇති තද වැසි පවතිනකොට ඒවා කඳු බෑවුම් තුලින් ගලාගෙන ගිහිල්ලා ඒ ඇලවල් ගම් හෝ ආදියෙන් ගලාගෙන ගිහිල්ලා කුඩා ගංගා පුරවනවා කුඩා ගංගා ගිහිල්ලා ලොකු ගංගා පුරවනවා ලොකු ගංගා ගිහිල්ලා ඊළාට මහා සමුද්‍රය පුරවනවා. අන්න ඒ විදිහටයි මේ සත්පුරුෂ ආශ්‍රය සම්පූර්ණ වෙනකොට සද්ධර්ම ශ්‍රවණය සම්පූර්ණ වෙනවා. ඒක සම්පූර්ණ වෙනකොට යෝනිසෝ මනසිකාර කියලා කියන නුවණින් මෙනෙහි කිරීම සම්පූර්ණ වෙනවා. ඒක සම්පූර්ණ වෙනකොට සති සම්පජඤ්ඤය සිහිනුවන සම්පූර්ණ වෙනවා. ඒකෙන් ඉන්ද්‍රිය සංවරය, ඒකෙන් ඊළඟට කාය වාග් මනෝසු චරිතය ඒක දියුණු වෙනකොට සතර සතිපට්ඨාන ඒක දියුණු වෙනකොට බොද්ධංගහත ඒක දියුණු වෙනකොට අවසානයේ නිවන් දක්වාම නිවන් මාර්ගඵලවත් ලැබෙනවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ඒ සූත්‍ර දේශනාය ප්‍රකාශ කරන මේ හැම එකක්ම අපි කල්පනා කරන්න ඕන එතකොට මේ සත්‍ය ධර්මයේ අත්‍ය වශයෙන් සත්පුරුෂයෙකුගෙන් එනවා කියලා කියන්නේ මොකද කවුද ඒ සත්පුරුෂයා සත්පුරුෂයා කියලා කියන්නේ අපි දැන් සමාජයට හිතන්න පුළුවන් මේ යంత్ర සූත්‍ර වලින් එන එකක් කියලා. නමුත් නියම ආකාරයෙන්ම සද්ධර්මය Tamanට Taman ප්‍රත්‍යක්ෂය කරා යන්න උපකාර වෙන සද්ධර්මය ලැබෙන්නේ සත්පුරුෂයෙක් තුලමයි. සත්පුරුෂයා කියන එක ශාසනයේ දෙන්නේ විශේෂයෙන්ම ආර්ය තත්වයේ ලැබූ එහෙම නැත්නම් මාර්ගඵල ප්‍රතිභේදයේ ආදී වශයෙන් හොඳට මේ ධර්මය රකියාපු ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදීලා ධර්මය තමා තුළින්ම දුටු කෙනත්තා තමයි නියම සත්පුරුෂයා. අන්නේ සත්පුරුෂයා වෙතින් ලැබෙන සද්ධර්මය තමයි ඇත්ත වශයෙන්ම නිවනට උපකාරී වෙන්නේ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕන මේ සද්ධර්මයේ ශ්‍රවණය ඉතාමත්ම වටිනා දෙයක්. මේක සද්ධර්මයේ ඉතාම වටිනා දෙයක්. ඒක ඒක ආරක්ෂා කරගන්න නම් අර විදියට බාහිර යන්ත්‍ර සූත්‍ර ආදියෙන් නෙවෙයි අපි ඒක ආරක්ෂා කරන්න ඕනි. වෙන පොතපතේ ලියලා එහෙම නැත්නම් රන්පත්වල ලියලා පොළවේ යට තැන්පත් කිරීමෙන් නෙවෙයි. ඒක තම තමන්ගේ හදපත්ලේ තැන්පත් කරගෙන නිතර දෙවේලේ එක මතු කරගෙන අර යෝනිසෝ මනසිකාර ආදී වශයෙන් කියපු ආකාරයෙන් නුවණින් මෙනෙහි කරලා ඒකේ අර්ථ රසය ධර්ම රසය විඳිමින් ඒ තුලින් සමාධිමත් කරගෙන ඒක තුලින් තමයි ඊළඟට විදර්ශනා අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් දියුණු කරගෙන මේ ධර්මයේ හරියට අර්ථය තේරුම් ගන්න ඕනේ මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය මහා පුදුම ගැඹුරු ධර්මයක්. මේක අර වචනයට පමණක් වහල් වෙන මේක තේරුම් ගන්න බෑ. Taman මේ අනුව ජීවත් වෙනකොට තමයි ධර්මය අර්ථවත් වෙන්නේ. සතිපට්ඨාන සූත්‍රය කියන එක මේ පින්නතුන්ට විනාඩි ගණනකදී කියවන්න පුළුවන්. නමුත් ඒක තුලින් සතිපට්ඨානෙ සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක යෙදුනේ නැත්නම්. ඒ වගේම බුදු පියාණන් වහන්සේ මේ දේශනා කළ ධර්මය ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික වශයෙන් ඒක යෙදෙන කෙනාටයි අර්ථවත් වන්නේ. එහෙම නැති කෙනාට අන්න අර අර ගෝපෝව ගාවෝ ගණයන් ඵලයසන් කියලා කිව්වා වගේ ගොපල්ලෙක් අනිත් අයගේ හරක් බලනවා. නමුත් අර වස් ගෝරස Tamanට ලැබෙන්නේ නැහැ. ඒතකොට මේ පස් ගෝරස ලබා ගන්න නම් අන්න ඒ ධර්මයේ යෙදෙන්න ඕන. නැත්නම් අර ගවයෙන් බලන එක පමණයි. ඒ විදිහට ධර්මය නිකමට කටපාඩම් ගිරව් වගේ කටපාඩම් කර පමණකින් එහෙම නැත්නම් ඒව යන්ත්‍රගත කර පමණකින් මේ සත්‍ය ධර්මයවත් ශාසනයවත් ආරක්ෂා වෙන්නේ නැහැ. ඒ අහන එක ධර්මයේ හරියට අහුම්කන් දීලා ඒක අනුව අර විදිහට මානසිකාරාදී යොදලා ඒක Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. ඒ ඒ විදිහට තමයි සද්ධර්මය ආරක්ෂා වෙන්නේ. ඉතින් ඒකයි ධර්ම ගරුත්වය බුදු පියාණන් වහන්සේ මතු කරලා දෙන්නේ. මුතු මොකද බුදු පියාණන් වහන්සේ තවත් අවස්ථාවක ප්‍රකාශ කරලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පටිච්ච සමුප්පාදය කියලා කියන ඒ ගැඹුරු ධර්මය අත්ත වශයෙන්ම මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන සද්ධර්මයේ විශේෂත්වය. අනිකුත් කිසිම ආගමක නැති විදිහේ මහා පුදුම යඹුරු ධර්මයක් පටිච්ච සමුප්පාද ධර්මය කියලා හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව හෙළි කරලා දීම ඒ ධර්මය ගැන ප්‍රකාශ කරන අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ මෙහෙමත් කියනවා තථාගතයන් වහන්සේලා උපන්නා හෝ නූපන්නා හෝ තථාගතයන් වහන්සේලා පහළ වුණා හෝ නූනා හෝ මෙන්න මේ ධර්මතාව මේ සත්‍යතාව කවදත් ලෝකයේ පවතිනවා තථාගතයන් වහන්සේලා කරනන්නේ ඒක Taman තුලින් ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන ලෝකයාට පෙන්눔 කරලා දෙනවා දේශනා වශයෙන් අන්න ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ සද්ධර්මය තුල ගැබ් වෙලා තිබෙන්නේ මේ සනාතන ධර්මතාවක්. ඒක නිසාමයි මේ බුදු පියාණන් වහන්සේලා වෙන බාහිර ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට නෙවෙයි ගරු බුහුමන් කළේ. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ හා සමාන කළ හැකි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක්වත් බ්‍රහ්මයෙක්වත් මේ මුළු මහත් මේ ලෝක ධාතුවේම නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ හැම බුදුවරුන්ම ගරු කළේ අන්න අර සද්ධර්මයටයි. මේ කියන්නේ මේ ලෝකයේ පිළිබඳ අර ගැඹුරු ධර්මතාවයි. ඒකයි මේ සද්ධර්මය තුල තිබෙන්නේ. ඒ ධර්මතාව වචනයක් කටපාඩම් කරපමණකින් ඒක ලබා ගන්න බෑ. ඒ වයින් සමාවිත විභාග පාස් කරපමණකින් ඒක ලබා ගන්න බෑ. ඒ ධර්මය හරියට තේරුම් අරගෙන අර කියාපු විදියට ධර්ම රසයත් අර්ථ රසයත් විඳින්න. ඊළඟට ඒක අනුව ජීවිතය අඩගස්වා ගැනීමෙන් ඒ ධර්මය තමා ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕනේ. ඒකයි ධර්මය පිළිබඳව අර ඒහිපස්සික කියලා කියන අපි අර නිතර මතක් කරන්නේ ධර්මය පිළිබඳ ගුණාය ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනායිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි. ඒ කියන්නේ මේ ධර්මයේ ස්වාක්ඛාතයි කියලා කියන්නේ මේක හොඳ ලස්සන වචනින් කියාපු නිසා පමණක් නෙවෙයි මේකෙන් පොරොන්දු වෙන පරමාර්ථය මේ මේ නිවන ලබා දෙන්න ඒකේ ශක්තිය තිබෙන නිසා ඒක ස්වාක්ඛාත වන්නේ. ඉතින් ස්වාක්ඛාත ඒ වගේම ඒ නිවන සම්දිට්ඨික කියලා කියන්නේ මෙලොව මේ අස්පනා අපිට මෙලොවම ලබා ගන්න පුළුවන් මේ ජීවිතේම ලබා ගන්න පුළුවන් පරමාර්ථයක් සම්දිට්ඨික. ඒක ඒ වගේම අකාලිකයි. මේකට අවශ්‍ය ප්‍රතිපත්තිය පුරනවත් එක්කම ඒකේ ප්‍රතිඵලය එතනම තිබෙනවා. අන්න අකාලිකයි. ඒ වගේම ඒහිපස්සික කියලා කියන්නේ මේ ධර්මය තමාව කැඳගෙන යන විදිහේ ශක්තියක් මේ ධර්මයේ තිබෙනවා. පියවරෙන් පියවරට දැන් මෙතන සඳහන් කරන්නේ අපි අර සත්පුරුෂ ආශ්‍රයයට ලං වුණා නම් කෙනෙක් ඒක තුලින් ඉබේටම සද්ධර්ම ශ්‍රවණයට යොමු වෙනවා. ඒක තුලින් ඉබේටම අර ගියාපු අනිත් කාරණා යෝනිසෝ මනසිකාර ආදී ධර්ම කාරණාවලට යොමු වෙනවා. අන්නේ විදිහ එකින් එකකට එකින් එකකට ඇදගෙන යන ස්වභාවයක්, එකකට එකක් සම්බන්ධ වෙච්ච ස්වභාවයක්, හේතුප්‍රත්‍ය සම්බන්ධතාවක් මේ ධර්මයේ තිබෙනවා. අන්න ඒක නිසා තමයි ඒක එහිපස්සික ඇවිල්ලා එක යනවා මේ ධර්මයේ එන්නේ වළන්න කියලා. ඒක යන්නේ කොහාටද? බාහිර වෙන තැනකට නෙවෙයි. තමන්ගේ හදවත තුලට ඇතුළතමයි මේකගෙන යන්නේ. එහි පස්සික කියලා ඊළඟට ඕපනායික කියලා කියන්නේ අන්න අර උපනාය උපනීත කියලා කියන්නේ ඒක පමුණුවනවා. ධර්මය තමා තුළට පමුණුව ගන්නවා කියලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ ධර්මයේ ස්වභාවය එක එකක් එකක් සම්පූර්ණ කරනකොට ඒක තුලින් අනිත් එක වැඩෙනවා. මේ පින තුනත් කොටි උදාහලත් ඇති. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒක බොහොම ප්‍රකට කාරණයක්. සම්‍යක් දෘෂ්ටිය වැඩෙනකොට සම්‍යක් සංකල්පය වැඩෙනවා. සම්්‍යක් සංකල්පය කියලා කියන්නේ හොඳ ඉතිවිලි වැඩෙනකොට හොඳ වචන. ඒක තුලින් මතුවෙන හොඳ වචන වැඩෙනකොට හොඳ වචන පුරුදු කරගෙන යනකොට ඉබේම හොඳ ක්‍රියා කරන්න පෙළඹෙනවා. හොඳ ක්‍රියා කරනකොට හොඳ ආජීවය කියලා කියන හොඳ දිවි පැවතුම් සකස් වෙන්න ඒක හේතු වෙනවා. හොඳ දිවි පැවතුම් සකස් වෙනකොට ඊළඟට ඒක තුලින් අර සම්්‍යක් ව්‍යායාම කියලා කියන හොඳ අර කුසල් ලං කරගෙන අකුසල් ඉවත් කරන මේ ව්‍යායාමය කියලා කියන ඒ වීරිය හොඳ වීරිය මතුවෙනවා. ඒක තුලින් හොඳ සතිය මතුවෙනවා. සීය ඊළඟට ඒක තුලින් තමයි සම්්‍යක් සමාධිය. ඉතින් ඒ විදිහට කොයි පැත්තකින් ගත්තත් කොයි ධර්ම කොටාසයක් ගත්තත් මේ ධර්මයේ නිවන් කරා යන ධර්ම කොටාසයක් තුලින් මේ පින්නතුන්ට දකින්න පුළුවන් සුවිශේෂම ලක්ෂණය තමයි හේතුප්‍රත්‍ය සම්බන්ධතාවය. ඒක නිසා තමයි මේකේ ඉහිපස්සික වෙන්නේ. මේකේ කැඳවාගෙන යන ස්වභාවයක් තිබෙනවා. ඒකට මේක ගිහිල්ලා පෙන්눔 කරන්නේ තමන් තමයි. ඒක තමයි අන්තිමට කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි. මේක වෙන කෙනෙකුට ගිහිල්ලා පෙන්වන එකක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේම කියන්නේ මටවත් බෑ මේක මම ගුරුවරයෙක් පමණයි. ඔබම මේක මේ මාර්ගයේ ගිහිල්ලා පටිපන්නා පමොක්කන්තිම යජායිනෝ මාර බන්ධන. ඒ කියන්නේ තථාගතයන් වහන්සේලා මේ ධර්මයේ දේශනා කරන අය පමණයි මේ මේක මාර බන්ධනේ මිදෙන්න නම් මේ මාර්ගයේම ප්‍රතිපදාවම යන්න ඕන ප්‍රතිපදාව යන්නම් අන්න උපකාර වෙන්නේ අර කියාපු අර හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයි වෙන කෙනෙක් ඉඳගෙන තල්ලු කරනවා නෙවෙයි මේ ධර්මයේම තිබෙන පුදුම විදිහේ තල්ලුවක් අන්න ඒක තමයි ඕපනායික කියලා කියන්නේ. උපන එකකින් එකකට පමුණුවනවා. ඒකෙන් අපි ප්‍රයෝජනය ගන්න ඕනේ. ඒකෙන් ප්‍රයෝජන ගත්තු ඒක සම්පූර්ණ වුණාම තමයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤු හිනු නැත්තාට Tamanට මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන අන්න තමා තුලින්ම දකින්න පුළුවන්. ඒ අවස්ථාවේ තමයි ධම්ම භූතෝ කියලා කියන්නේ. ඒත නැත්තා ධර්මය. ධර්ම භාණ්ඩාගාරයක් වුණා. එහෙම නැත්නම් ධර්මය ධර්මයේ බවටමපත් වුණා. බුදු පියාණන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනවා. බුදු පියාණන් වහන්සේ අපි මේ පුද්ගලයෙක් හැටියට සැලකුවාට ඇත්ත වශයෙන්ම ධර්මයේ ප්‍රතිමූර්තියක් වුණා. අන්න ඒ විදිහට ඒ රහතන් වහන්සේලාත් ඒ ප්‍රමාණයෙන් ධර්ම ප්‍රතිමූර්තියක් වෙනවා. ඉතින් ඊළඟට ඒකම අපි කල්පනා කරන්න ඕන අර මෙතෙන් දක්වපු අර සාංශාරික දුර්වලතා ජය ගන්නයි මේ බුදු පියාණන් වහන්සේ ශීල සමාධි ප්‍රඥා කියලා ශික්ෂණ තුනක් දක්වලා තිබෙන්නේ. මේ හැම කෙනෙක් තුළම අර කියාපු හතර දෙනා තුල පමණක් නොවේ. මේ හැම කෙනෙක් තුළම අර කියාපු රාග, ద్వේෂ, මෝහ තණ්හා ආදිය නිසා සාංශාරික දුර්වලතාවන් තිබෙනවා ධර්ම ශ්‍රවණයට බාධක වෙන. ඒවා ජය ගන්න අපි මේ අවබෝධය ආපු අවස්ථාවේ හරි ශීල සමාධි ප්‍රඥා ආදී යෙදීම තුලින් ඒ පැරණි පුරුදු සාංශාරික පුරුදු ජය ගන්න ඕන. ශීල කියලා කියන්නේ හීලෑකම. යම් කිසි දෙයකට යොමු වීම තුලින් අපි එතකොට හොඳ දෙයට යොමුනොත් හොඳ ශීල. හොඳ සිල්වත් බවක් ඇති වෙනවා. එහෙම නැත්නම් අර විවල්මත් තත්වයක් ඇති වෙන්නේ. දැන් තිරිසන් සතෙකුගේ වල්මත් තත්වයේ ඉඳලා සීල සම්පන්න එහෙම නැත්නම් ඉක්මුණු తත්වය අතර ඒක සම්සන්දනය කරනකොට අපිට පේනවා බුදු පියාණන් වහන්සේ පළමුවෙන්ම අන්න අර ශීලයෙන් ඒ සංසාරික දුර්වලතා ජය ගන්න ආකාරය පෙන්වුවා ඊළඟට තව දුරටත් ඒක දිනු කරගන්න සමාධි කියලා කියන හිත තැන්පත් කරගත විසුරුණු ස්වභාවය ඉවත් කළා ඒ තැන්පත් වුණු සිතින් අවසානයේ ප්‍රඥාව අවබෝධ ශක්තිය තුලින් තමයි අවසානයේ අර කියාපු සාංශාරික දුර්වලතා ජය අරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් මේ අනන්ත කාලයක් ජාති ජරා ව්‍යාධි මරණ ආදී සංසාර දුකින් පිරෙන සත්වයාට මේ සංසාර සාගරයෙන් ඈතර වෙලා සංසාරේ බැම්මෙන් මිදිලා අර විමුක්තිය නිර්වාණ විමුක්තිය ලබා ගන්න පුළුවන් වෙන. එතකොට මේ පින්නතුන් නුවණින් කල්පනා කරගන්න ඕන අද වෙනි පොයේ දවස් මේ පින්නතුන් තම තමන්ගේ මට්ටමින් යම්කිසි ශීලයක් සමාදන් වෙලා තමන්ට පුළුවන් ඒ යම්කිසි කර්මස්ථානයක ඉඳලා බණ භාවනා කරමින් මේ අවස්ථාවේ ධර්මාශ්‍රවණය කළා අපි බලාපොරොත්තු වෙනවා අද ධර්මදේශනයේ ඇත්ත වශයෙන්ම ධර්ම ශ්‍රවණය පිළිබඳ ධර්මදේශනාව. ඉතින් අපි වෙනද කිව්වා වගේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසයත් වශයෙන්ම කල්පනා කරන්න තියෙන්නේ අර කියාපු විදියට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා අර තුලින් හරියට ධර්ම ශ්‍රවණය කළා නම් ඒ තැනත්තා තුල ශ්‍රද්ධාව වැඩෙනවා, වීරිය වැඩෙනවා, සතිය වැඩෙනවා, සමාධිය වැඩෙනවා, ප්‍රඥාව වැඩෙනවා. ඒ වැඩෙන මට්ටම අනුව තමයි මාර්ගඵල ප්‍රතිවේදයත් සමහර විට ධර්ම ශ්‍රවණයේ අවස්ථාවෙම ඇතම් කෙනෙක් ලැබූ බව ධර්මයේ සඳහන් වෙන්නේ. අපිත් ඒ විදිහට කල්පනා කරගෙන මේ අද මෙතෙක් රැස් කරගත්තු ඒ කුසල සම්භාරය තුලින් ඒ තම තමන් බලාපොරොත්තු වෙන උත්තම ආර්ථය, කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් බණ භාවනා කරලා හැකිතා ඉක්මනින් මේ සියලු සංසාර දුකින් එතරල උතුම් මහා මහ නිවන් ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණය ආනිසංසේ කාන්තේන හේතු වාසනාව වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණය වශයෙන් අපරස් කරගත් මේ කුසල සම්භාරයේ ඒ ශාසනාරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලය ඇතුළු ඒ වගේම අපගේ අවීචයේ සිට අකනිට දක්වා සිටිනා වූ සංසාරික ඥාතීන් ඇතුළු හැම කෙනෙක්ම මේ කුසලය අනුමෝදන් වෙමින් ඒ ශක්තිය තුලින් යම් කිසි අවස්ථාවක මේ දුගති තත්ත්ව වලින් අත් මිදලා අසුගති තත්ත්ව වලටපත් වෙලා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් භාවනා ආදී දිනු කරගෙන යම් කිතාකික්මනින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මම මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා එහෙම ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්න. එත්තාවතා චම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්දිපානුදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි භයා සෝකප්පත්තාචනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි භයා සෝකප්පත්තාචනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තාචනි දුක්ඛා භයප්පත්තාචනි භයා පත්තාචනි සෝකා හොන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ නමෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ යාව නිබ්බානපත්ත්‍ය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 අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.